අපේ හපන්න අපේ හපන්න මිදුලේ වැලි මාලිකාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමි මම නුගේගොඩ අනුලාබාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන බිනුෂි අපේක්ෂා සත්සරණි. අද මමයි අපේ හපනු වැඩසටහනින් ඔබ හමුවන්නේ. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. ඔබ එක්වී සිටින්නේ අපේ හපනු වැඩසටහනත් සමගයි. ඔබ දන්නවා අපේ හපනු වැඩසටහනින් අපි හැමදාමත් කතාබහ කරන්නේ අපේ රටේ ඉන්න දක්ෂියෝ සමග. ඉතින් අදත් ඒ වගේ දක්ෂයෙක් එක්කයි අපි අපේ හපනු වැඩසටහනින් කතාබහ කරන්නේ. නුකේකුඩ අනුලා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන බිනුෂි අපේක්ෂා සත්සරණි. අද අපේ හපනා. ආයුබෝවන් බිනුෂි ආයුබෝවන් බිනුෂි මොනවද අලුත් තොරතුරු? මේ දවස්වල පාසල් යනවා. ඒ වගේම ඉස්කෝලේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. බිනුෂි ඉගෙන ගන්න? මම දැන් 12 වෙනි ශ්‍රේණිය ඉගෙනුම ලබනවා. පාසල? නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලය. අද අපි බිනුෂිව අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ විශේෂයෙන් බිනුෂී සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා ගායන සහ නර්තනාංශයෙන්. මේ දෙකෙන් වැඩිපුර කැමති මොන අංශයටද? ගායනාංශයට තමයි වැඩිපුරම කැමති. ඇයි ගායනාංශයට කැමති? නර්තනංශයට වඩා ගායනාංශයට මම ගොඩක් කැමති. ඕ විශේෂ හේතුවක් තියෙනවද ඒකට? එහෙම විශේෂ හේතුවක් නැහැ. නර්තනංශයට ගායනාංශයට තරම් කැමැත්තක් නැහැ. ගායනාංශයට වැඩිපුර කැමති. වැඩිපුර කැමති. විශේෂ හේතුවකුත් නැහැ. හොඳයි. මොනවද මේ වන විට ගායනාංශයෙන් ඔබ ලබලා තියෙන විශේෂ ජයග්‍රහණ? ගායනාංශයෙන් සමස්ත ලංකා තරඟ දක්වාම ජයග්‍රහණ ලැබලා තියෙනවා. නර්තනාංශයෙන් නර්තනාංශයෙන්ුත් පළාත් තරඟ වලට යනකම්ම ජයග්‍රහණ ලැබලා තියෙනවා. කොහොමද මේවායේ පුහුණුවීම් සඳහා යොදන කාලේ? පාසල් කටයුතු කරන වෙලාවේදී කාලය යොදාගන්නේ නැහැ ඇත්තටම. ඇයි? ඉස්කෝලේ වැඩ කටයුතු අතපසු වෙන නිසා. ඒ නිසා පාසල අවසන් වෙලා පුහුණුවීම් යොදා ගන්නවා. කවුද පාසලේ සංගීත විෂය හදාරන ගුරු මහත්මිය හෝ මහත්මිය? නුගේගොඩ අනුලබාලිකා විද්‍යාලයේ සංගීතය හදාරන සාවිත්‍රි කොතරාවල ගුරුතුමිය. ඒ වගේම මේ තරඟ වලින් ජයග්‍රහණ ලබා ගන්න මම අනුලා විද්‍යාලයට කලින් ගියේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයට. ඒ විද්‍යාලයේ ජයන්ති ගුරුතුමිය, කුමංගා ගුරුතුමිය වගේම රත්නායක ගුරුතුමියත් ගොඩක් උදව් කරා. හොඳයි. මේ ජයග්‍රහණ හිමි කරගත්තේ මෙන්න මේ ගුරුවරුන්ගෙන් සංගීත විෂය ඉගෙනගෙන. මොනවද මේ ජයග්‍රහණ? සමස්ත ලංකා පාසල් නර්තන තරඟෙන් උඩරට අසදෘශ්‍ය වන්නමේ සමස්ත ලංකා තරඟ වලින් තෙවැනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලින් බස්නාහිර පළාත් තරඟෙන් සමූහ වාදනයෙන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම සමස්ත ලංකා පාසල් නැටුම් තරඟේ බස්නාහිර පළාත් තරගෙන් උඩරට අසදෘශ්‍ය වන්න මෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. හොඳයි. තවත් සහතික පත්‍ර රැසක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් තෝරගත්තේ බිනුෂි. කොහොමද ඔබේ පාසලෙන් මේ කටයුතු මේ විදිහට සාර්ථකව කරගෙන යන්න ලැබෙන සහයෝගය? තරම කිව්වොත් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගුරුවරුන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒගොල්ලොන්ගෙනුත් ගොඩක් උනන්දු වෙන්න වගේ ගොඩක් අවවාද අනුශාසනත් ලැබෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් පහසුයි මේවා කරගෙන යන්න. මේ හැම දිනාගෙන්ම සහයෝගයක් ලැබෙන නිසා ගොඩක් පහසුවේ මේ කටයුතු කරගෙන යන්න. ඔබේ තියෙන උනන්දුව කොහොමද? ඇත්තෙන්ම මම ගොඩක් නර්තන තරඟවලට සංගීත තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මම වයලින් වාදනයත් කරනවා මේ දවස්වල. තබ්ලා වාදනයත් ඒ වගේම ඉගෙන ගන්නවා. ඉතින් මමත් ගොඩක් උනන්දු වෙනවා මේ මගේ සංගීත පැත්තෙන් දියුණු වෙන්න. මම ඉස්කෝලේදීත් උසස් පෙළ විෂයක් විදියට සංගීතය හදාරනවා. ඉතින් ඒක නිසා මමත් ගොඩක් උනන්දු වෙනවා වැඩ කරගෙන යන්න. බිනුෂි සංගීත විෂයට අමතරව මොනවද උසස් පෙළ තොරගත් අනෙත් විෂය? මම භූගෝල විද්‍යා විෂය ඉගෙන ගන්නවා. ඒ වගේම භාෂාවක් විදියට හින්දි භාෂාවත් ඉගෙන ගන්නවා. මොකද හින්දි භාෂාව තෝරගත්තේ? හින්දි භාෂාව තෝරගන්න හේතු දෙකක් තියෙනවා. එක හේතුව තමයි උසස් පෙළ සංගීත විෂය හදාරන්න හින්දි භාෂාව අත්‍යවශ්‍යයි කියලා අපේ මිස් කිව්වා. මිස් කිව්ව නිසාද තෝරගත්තා? නෑ එහෙමවත් නෙවෙයි. කලින් ඉඳන් ආසාවක් තිබ්බා හින්දි විෂය ඉගෙන ගන්න. ඒ වගේම ඉස්සරහට තානාපති සේවයට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා ඒකටත් උදව්වක් වෙන නිසා භාෂාවක් ඉදිරියේ මම හින්දි භාෂාව තෝරගත්තා. කොහොමද හින්දි භාෂාව පිළිබඳ අධ්‍යයන කටයුතු කරනකොට පහසුවක් තියෙනවද? අනිත් විෂයන් වලට වඩා පහසුවක් තියෙනවා. ඉස්කෝලේ ගුරුවරුත් හොඳට උගන්වනවා. ඒ වගේම මම හින්දි භාෂාවෙන් නිර්මාණය වෙච්ච කතා හැම බලනවා. ඒක හන්දා වචන හැම අඳුන ගන්න දේසි. දැන් මං කිව්වොත් යම් දෙයක් ඒ හින්දි භාෂාවෙන් කියන්න පුළුවන්ද? ටිකක් විතර පුළුවන්. ටිකක් විතර පුළුවන්. බිනුෂි අපිට කියන්න පුතේ පවුලේ විස්තර? මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි තමයි ඉන්නේ. මව පෙරපාසල් ගුරුවරයෙක් විදියට සේවය කරනවා. ඒ වගේම තාත්තා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේත් වැඩ කරනවා. මගේ අම්මගේ නම නිලූකා චාමිනී ගමගේ. ඒ වගේම මගේ තාත්තගේ නම සඳුන් රූපසිංහ විජේවර්ධන. ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? මගේ අම්මා තමයි ගොඩක්ම සහයෝගය දක්වන්නේ. එයා හැම දෙයකම මාත් එක්ක ඉන්නවා. ඒ වගේමයි තාත්තත් ගුවන් විදුලි සංස්ථාවට එනකොට වුණත් අම්මගේ ලොකු කැපවීමක් තිබ්බ මාව එක්කන් එන්න. ඒ වගේම තාත්තත් ගොඩක් උදව් කරා. තරඟවලටත් ඒ දෙන්නගේ කැපවීම නැත්තම් මට ඉස්සරහට යන්න අමාරුයි. ඇත්තටම කිව්වොත් මම අන්ලයින් ස්කෝලේට යනකොට වුණත් කැස්බෑ වාටිකල බාරිකාවට යනකොට උනත් ඒ කැපේ මේ වගේම තිබ්බා. තාත්තගේ වගේ මම්මගේ උදව් නිසා තමයි සාමාන්‍ය පෙළත් හොඳින්ම ජයග්‍රහණය කරන්න හම්බුනේ. වගේම අන්ල විද්‍යාලයට යන්නත් ලොකු උදව්වක් උනේ මේ දෙන්නයි කැපවීම තමයි. හොඳයි. අපි බිනුෂිත් එක්ක තවදුරටත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. බිනුෂි ගායනා කරන මේ විරිදු ගායනය අහලා. ඔබ එක්වී සිටින්නේ අපේ හපන්නු වැඩසටහනත් සමගයි. අද අපි කතා බහ කරන්නේ නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන බිනුෂි අපේක්ෂා සත්සරණේ දුව සමග. බිනුෂි, ඔබේ ගායනා කළ විරිදු ගායනයේ පබෙඳුමත් ඔබ කොහොමද මේ විදිහට ලියන්න ඉගෙන ගත්තේ? ඉස්සර ඉඳන්ම මම එක එක සඳස් කවි ලියනවා. මතකද මුල්ම නිර්මාණය? එහෙම ලොකු මතකයක් නැහැ. ඒ වුණාට මම මුලින්ම ගියේ සෝමේරි චන්සිරි විද්‍යාලයට. ඒ විද්‍යාලයට යන කාලේ ඉඳන්ම අලුතෙන් කවි නිර්මාණයට, ඒ වගේ තරඟවලට, ඒ වගේම නිවේදන කටයුතු වලට ගොඩක් සහභාගී වුණා. පස්සේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ උනන්දුව ටික ටික අඩු වෙලා ගියා. ඇයි? අධ්‍යාපන කටයුතුත් එක්ක මේ දේවල් කරන්න බැරිද? කරන්න පුළුවන්. ඒ වුණාට අර එහෙම වෙලාවක් තිබුණෙත් නැහැ. කාලයත් සීමිත වුණා. ඒක නිසා අධ්‍යාපන කටයුතුවල මුලින්ම මුල් තැන දීලා පස්සේ නිවාඩුවක් තිබ්බ වෙලාවක ඒවා කරන්න පෙළඹුණා. මොන වගේ දේවල් ලියන්නද වැඩිපුරම කැමති? ගොඩක් වෙලාවට මම නිසඳස් වගේ දේවල් ලියනවා. හිතට මොකක් හරි අදහසක් ආවොත් ඒක ගැන ලියනවා. හිතට එන්නේ මොන වගේ අදහස්ද වැඩිපුරම? සමහර වෙලාවට අද කාලේ සිද්ධ වෙන දේවල් එක්කෝ අම්මා ගැන තාත්තා ගැන නැත්තම් මේ දවස්වල සිද්ධ වෙන අලුත් සිදුවීම් ගැන මිනිසුන්ගේ සිතිවිරි ගැන ඒවා ගැන ගොඩක් වෙලාවට ලියලා තියෙනවම. හොඳයි. විනුෂි විනෝදාංශ මොනවද? ගොඩක්ම විනෝදාංශේ පොත් කියවනවා. මොන වගේ පොත්පත් කියවන්නද වැඩිපුර කැමති? නවකතා කෙටි කතා පරිවර්තන ඒවා ගොඩක් කියවනවා. මතකද අන්තිමට කියවපු පොත? ඔව්. සෙන්කොට්ටා. ඒ පොතේ මතක හිටින තැනක් තියෙනවද? මතක හිටින තැනක්. ඇත්තටම ඒ කතාව ගොඩක් දුරට යන්නේ අපේ ලංකාවේ අතීතයේ තිබුණු කුල ගැන සිදුවීමක් ගැනේ රෙදි හෝදන කුලය හේනයා කියලා කියන්නේ ඒ මිනිස්සුන්ට ඉතින් මේ ඒ මිනිස්සු කොහොමද ඒ දවසල මිනිස්සු ගොඩක් ඒ මිනිස්සුන්ට ගොඩක් ගැරහුවා නින්දා කළා පහස කළා ඒ වුණත් ඒගොල්ලෝ ඒ හැම දෙයක්ම විඳගෙන අනිත් මිනිසුන්ට සේවයක් කරන්න ගොඩක් කැපවුණු විදිය තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් ඒ කතාවේ වීරප්පුලි හේනයා කියලා චරිතයක් තියෙන. ඒ චරිතෙට මම ගොඩක් ආසයි. එයි ඒ චරිතයට කැමති ගොඩක්. ඒ චරිතේ තමන්ගේ දරුව දෙන්නාත් බලාගෙන තමන්ගේ බෑනා ඒ වගේම තමන්ගේ බිරිඳ හැම කෙනෙක්ම බලාගෙන තමන්ගේ මුණුබුරත් එක්ක ජීවිතේ ගොඩක් ගෙවිච්ච හැටි ඒ වගේම හැම ප්‍රශ්නකදම ගොඩක් සංවේදී පිළිතුරු හොයපු හැටි ඒ හැම දෙයක් මේ කතාවේ තියෙන. ඉතින් ඒ වගේ චරිතයක් කිව්වම ඒ ගැන ගොඩක් ආසාවක් ඇති වෙනවා. හොඳයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔබ සාර්ථක ප්‍රතිඵල ගත්තා. ඒ නිසායි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. කොහොමද උසස් පෙළ විෂයන් හැදෑරීමේදී සාමාන්‍ය පෙළට වඩා වෙනස් වන ආකාරය මොන විදිහටද ඔබ දකින්නේ? සාමාන්‍ය පෙළ විෂයන් වලට වඩා උසස් පෙළ විෂයන් ගත්තම ගොඩක් සංකීර්ණයි. මම උසස් පෙළ විෂයන් වලින් විෂයන් දෙකක් සාමාන්‍ය පෙළටත් ඉගෙන ගත්තා. ඒ අතින් බලනකොට තර්මක දැනුමක් තියෙනවා අර විෂයන් පිළිබඳ. ඒ වුණාට ගොඩක් සංකීර්ණයි උසස් පෙළ විෂයන්. මතකද මුලින්ම තරඟයකට ඉදිරිපත් වුණු දවස? මතකයි. කිවෙනි පන්තියේදීද? 6 වසරේදී. කොහොමද ඒ තරඟයේ ජය පරාජය හිම? ඒ තරඟෙන් කලාප තරඟ වලට මුලින්ම ගියේ. ප්‍රථම ස්ථානය අරගත්තා. මොකද හිතුනේ ප්‍රථම ස්ථානය හිමි වුණාම? ඇත්තරම තරගකට ගිය පලවෙන වතාව නෙමෙයි ඒවනට අලුත් ස්කෝරකට ගිහිල්ලා තරගකට ගිය පලවෙනතා එතකොට අර ගොඩක් ලොක සතුටක් දැනුණා ඉට කලනුත් තරගට ගිහින් තියෙනවා ඒවාත් ඒ තරම්ම ප්‍රතිඵලයක් ගන්න බැරුණම දිනපු තරගයකින් ඒවගේ ප්‍රතිඵලයක් ගත්තව ඒ කොහොඳට මතක තියෙනවා ඒ ඔබ ජයග්‍රහණය කළ තරගයක් ගැන කිව්වේ මුලින්ම තරගයකට ඉදිරිපත් වුණු දවස මතකද මතකයි කියන්න බලන්න අපිට තරග අත්දැකීම ගැන ඒක නැටුම් තරගයක් මම තුන වසරෙදී වගේ තමයි තරගට ගියේ පන්ති ගුරුවරයනන් තරම් කැමතුනේ නැහැ තරඟට යනවට වැඩ කටයුතු අතපසු වෙන නිසා ඒ වුණාට ඒ තරඟට ගිහිල්ලා ජයග්‍රහණයක් ලැබුවා ඒවලා ගොඩක් ලොකු සතුටක් ලැබුණ. ඔබ මේ පැමිණි ගමන් මග තුළ ඔබට ගොඩක් අයගෙන් සහයෝගය ලැබෙන්න ඇති. කැමතිද මතක් කරන්න. කැමති. මගේ ගමනට ගොඩක්ම උදව් කරේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නට මුලින්ම ස්තුති වෙන්න ඕනේ. ඒ වගේම මගේ ගමන යන්න මුල් මඩි තාලම ලැබුණේ නිසර ළමා පියස පෙරපාසලෙන්. පෙරපාසලේ ගුරුවරු චන්ද්‍රිකා කාර්යවසම් ගුරුතුමිය වගේම ඉන්ද්‍රජිත් සමරවීර ගුරුතුමා. ඒ දෙන්නගේ අධීක්ෂණය යටතේ ගෙවුණු මගේ පෙරපාසල් කාලේ පළවෙනි වතාවට වේදිකාවකට නැගලා ඉංග්‍රීසියෙන් කතාවක් කරන්න අවස්ථාව ලැබුණේ ඒ වෙලාවේදී. ඒ වෙලාවේ මොකද හිතුනේ? ඒ වෙලාවේදී පොඩි බයක් තිබුණා ඉංග්ලිෂ් වලින් කතා කරන නිසා ඒ වුණාට ඒක හරියට මම කළා අදටත් මම මේ මතකය ගැන හිතනකොට මට හරි සතුටුයි මම පුංචි කාලේ වගේ කතා කරන්න පුළුවන් කියලා එහෙම හිතනකොට මට ගොඩක් සතුට දැනෙන අදට හොඳයි බිනුෂගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද මගේ අනාගත බලාපොරොත්තුව තානාපති සේවයට යන්න. ඇයි ඒ වගේ කැමැත්තක් තියෙන්නේ? ඉස්සරදම ආසාවක් තිබ්බා ඒ වගේ රට රටවල ගිහිලා සේවය කරන්න. ඉතින් ඒක නිසා තාත්තා මට එක අදහසක් දුන්නා තානාපති සේවයෙන් ඒ වගේ තැනකට යන්න පුළුවන් කිය. ඒක නිසා තානාපති සේවයට කැමැත්තක් තියෙනවා. තාත්තා මට ඒක කරන්න පුළුවන් මාර්ගය කියලා දුන්නා. ඒක නිසා ඒ මාර්ගය යනම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීතය පැත්තෙන් තව ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. නර්තනයේ මග නවත්තනවා. ඔව්. පසුතැවීමක් දැනෙන්නේ නැද්ද? නැති වෙයි. ඇයි එහෙම කියන්නේ? <laughs> නර්තනයට වඩා මට ගොඩක් සමීප සංගීතය. එහෙනම් ඇයි නර්තනය තෝරගත්තේ? නර්තනයත් හැකියාව තියෙන නිසා තෝරගත්තා. ඒක නිසා ඒක විනෝදාංශයක් ඉදිරියට තමයි කළේ. ඉතින් ඉදිරියට යන ආසාවක් තියෙනවා සංගීතයේ පැත්තේ. හොඳයි. බිනුෂි කියන්න බලන්න දැන් මේ පැමිණි ගමන් මග තුල ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ? මම මං ගැන හිතන් ඉඳපු විදියට වඩා ගොඩක් වෙනස් ගමනක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි එහෙම හිතෙන්නේ? ඉස්සර ඉඳන්ම ගොඩක් දඟයි. ඉතින් ජයග්‍රාහී කෙනෙක් විදියට ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. අපිත් සුබ පැතුම් එක්කනුව බිනුෂිට අද අපි කතාබහ කළේ නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ බිනුෂි අපේක්ෂා සත්සරණී දුව සමග දුවට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අද මට නිෂ්පාදන සහාය ලබා දුන්නා හර්ෂණී රූපිකා වානගුරු මම නදීකා ගුණරත්න ගිහිමින්නම් ඔබට සුබ දවසක්. අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් අතරවාගේ තාමත් මතකයි පෝඩිපොතේ පාඩම් අකුරු මැකී නෑ කොල ගැලවී නෑ හොඳවී නෑ සිතුවම් ඉස්සරවාගේ තාමත් මතකයි පෝඩිපොතේ පාඩම්